අච්ඡන්ත තිට්ඨෝ අච්ඡන්ත යෝගක්කේමි අච්ඡන්ත බ්‍රහ්මචාරී අච්ඡන්ත පරියෝසානෝ සින්තෝ දේව මනුස්සානං තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි බෞද්ධ ආරෝපවාණී ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සෝදානම්ව සිටින්නේ අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව හැටියට තබාගත්තේ චූල තණ්හා සංකය සූත්‍ර දේශනාව චූල තණ්හා සංකේ සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ මහා වග්ගයේ සඳහන් වන බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් මේ දේශනාවට මූලික වෙන්නේ බුදුරජාණන් වහන්සේ දිනක් මිගාර මාතු ප්‍රාසාදයේ ඒ කියන්නේ පින්නතුනි පූර්වාරාමේ. පුරාරාමේ හැදුවේ විසාකාවයි. සවැත් නුවරට පෙර දිගින් පිහිටා තිබෙන නිසා තමයි ඒකට පූර්වාරාමේ කියලා කියන්නේ. මිගාරමාතු ප්‍රාසාදය නමින් තමයි බොහෝ සූත්‍ර දේශනාවල ප්‍රසිද්ධත්වයට පත් උනේ. ඉතින් බුදුහාමුදුරුවෝ මෙන්න මේ මිගාරමාතු ප්‍රාසාදයේ පුරාරාමේ දවසක් වැඩ ඉන්නකොට සද්දේව රජුරෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා "කිත්තාවතානකෝ භන්තේ බික්කු සංකිට්ඨේන තණ්හා සංකේ විමුක්තෝ හෝති" මේ අහන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් හෝ නැත්නම් ආර්ය ශ්‍රාවකේ කුමන කරුණෝ සම්පූර්ණ කළාට පස්සේද නැත්නම් කුමන ප්‍රතිපත්ති සම්පූර්ණ කළාට පස්සේද දෙවියන්ගෙත් මිනිසුන්ගෙත් ශ්‍රේෂ්ඨත්වයට ඒ භික්ෂුන් වහන්සේපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා තෘෂ්ණාව සහ මුලින්ම නැති කරපු දවසට තමයි සක්දේව රජතුමනි ඒ භික්ෂුවට මුළු මුලින්ම කෙලෙස් නැසලා තෘෂ්ණාව නැති කරලා දෙවියන්ගෙත් මිනිසුන්ගෙත් පූජනීයත්වයට පත් වෙන්නට පුළුවන්කම තිබෙන්නේ. සක්දෙව් රජුරුව කියන්නේ පින්වත්නි පින්නතුන් දන්නවා ධාර්මික පාලනයක් ඇතිව මේ ලෝකය පාලනය කරන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච දවසේ ඉස්සෙල්ලාම නමෝ කිව්වේ සාතාගිරි යක්ෂයා. තස්ස කිව්වේ වේපචිත්ත කියන අසුරේන්ද්‍රයා. භගවතෝ කිව්වේ දුතනාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙව් රජවරු. අරහතෝ කිව්වේ සහම්පති මහා බ්‍රහ්මයා. සම්මා සම්බුද්දස්ස කිව්වේ මෙන්න මේ ශක්‍ර දේවේන්ද්‍රයා. එදා බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච දවසේ දැන් හිතන්න එපා පින්වත්නි নমස්කාර පාඨය හැදුවේ බුදුහාමුදුරුව නෙවෙයි. උන්වහන්සේ උන්වහන්සේට වන්දනා කරන්න හදාගත්තු එකක් නෙවෙයි. ඒ බුදු වුණු දවසේ නමෝ කිව්වේ සාතාගිර යක්ෂයා මේ ආදී වශයෙන් මෙන්න මේ ප්‍රබල පුජ්‍යලය අට දෙනාම එකතු වෙලා තමයි নমස්කාර පාඨය හැදුවේ. එතකොට සම්මා සම්බුද්දස්ස කියලා මේ নমස්කාර පාඨය අවසන් කළේ ශක්ක දේවේන්ද්‍රයා. එතකොට සක්විති රජ්ජුරුවෝ මේ ලෝකේ පාලනය කරලා ඉන් පස්සේ හත්වෙනි પરම්පරාව දක්වාම දස සක්විතිවත් අනුව රාජ්‍ය පාලනයක් අරගෙන යනවා. නමුත් හත්වෙනි ඒ අනුගාමික රජුරුවන්ගෙන් පස්සේ ක්‍රමක්‍රමයෙන් පින්නතුනි ආයශ අඩු වෙන ප්‍රමාණයටපත් වෙනවා. ඇයි? ඉන් පස්සේ දස සක්විතිවත් අනුව රාජ්‍ය පාලනයක් කොහෙත්ම අරගෙන යන්නේ නැහැ. පින්නතුන් දන්නවා සක්විත රජුරවන්ට චක්‍ර රත්නයක් පහළ වෙනවා. ඒක මේ දෙමව්පියන්ගෙන් ලැබෙන දායාදයක් නෙවෙයි. දස සක්විතිවත් අනුව රටක් රාජ්‍යයක් පාලනය කරුට ලැබෙන දෙයක් ඒක. නමුත් හත්වෙනි රජුරු රාජ පරම්පරාව වෙනකොට පින්නතුනේ චක්‍රරත්නය අතුරුදහන් වුණා. හේතුව තමයි දිලින්දන්ට ධනය දුන්නේ නැහැ. දිලින්දන්ට ධනය නොදෙනකොට මිනිස්සු මොකද කළේ හොරකම් කරන්න පටන් ගත්තා. හොරකම් කළාට පස්සේ හොරාව රජ්ජුරු ගාවට ගෙනාවා. රජ්ජුරු ඔහුට දඬුවම් දුන්නා. ඒ දඬුවම් දෙනකොට මිනිස්සු කල්පනා කළා එදා හොරකම් කළාට ඒ හොර බඩු ගත්තු මිනිස්සුත් බඩුත් ගන්නවා ඒ වගේ මිනිස්සුත් මරනවා. ප්‍රාණඝාතයේ පටන් ගත්තා. ඒ මිනිස්සෙට අයිති දේත් අරගෙන ඒ මිනිහන් මරනවා. ප්‍රාණඝාතයේ පටන් ගත්තා. අවුරුදු 80000ට තිබුණු ආශය තමයි ප්‍රාණඝාතය නිසා අවුරුදු 40000ට අඩු වුණේ. ඉන්පස්සේ පටන් ගත්ත බොරු කියන්නේ. බොරුව පටන් ගත්තු නිසා 40000ට තිබුණු ආයුෂ 20000ට අඩු වුණා. ඉන්පස්සේ පටන් ගත්ත හොරකම් කරන්න. තොරකම් වැඩි වුණා 20000ට තිබුණු ආයුෂ 10000ට අඩු වුණා. ඉන්පස්සේ පටන් ගත්ත කාම මිත්‍යාචාරය 10000ට තිබුණු ආයුෂ 5000ට අඩු වුණා. ඊට පස්සේ පටන් ගත්ත මිනිස්සු එකිනෙකාට පරුස වචනෙන් කතා කරන්න. හොඳ වචන කතා කරන්නේ නැහැ. අසභ්‍ය වචන කතා කරන්නේ. පරුස වචන කතා කරනකොට 1000ට තිබුණු ආ 5000ට තිබුණු ආයුෂ 2500ට අඩු වුණා. මේ බලන්න ආයුෂ අඩු වෙන හැටි මේ. කාගේවත් වැරදි නිසා නෙමෙයි. මිනිස්සුන්ගේ අපේ වැරදි නිසා ආයුෂ අඩු වෙන්නේ. ඉන්පස්සේ රටේ ලෝකේ අවිද්‍යාවත් ව්‍යාපාදයක්. අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභයට. ව්‍යාපාදයේ කියන තරහව. අවිද්‍යාවත් දැඩි ලෝභයත් කියන මේ අකුසලයන් දෙක ලෝකේ බලවත් වෙනකොට 2500ට තිබුණු ආවිෂ 1000ට අඩු වුණා. ඉන්පස්සේ ලෝකේ ඇති වෙනව මිත්‍යා දෘෂ්ටියක්. මිනිස්සු නොඑක් නොඑක් මතවාද කරපින්නාගෙන මිනිස්සුන්ට ඕන හැටි දෘෂ්ටි පිටිපස්සේ යන්න පටන් ගත්තා. 10000ට තිබුණු ආවිෂ 500ට අඩු වුණා. ඉන්පස්සේ ක්ලේශයන් තුනක් ලෝකේ බලවත් වෙනවා. මොනවද? අධර්ම රාගයයි, මිත්‍යා ධර්මයයි, විසම ලෝභයයි. අධර්ම රාගය කියලා කියන්නේ නුසුදුසු තන්නි රාගය උපදවා ගන්නවා. පියාගේ පාර්ශවයේ නැගණිය කෙරෙහි රාගය උපදවා ගන්නවා. තාත්තගේ නංගි කෙරෙහි. ගුරුවරයාගේ බිරිඳ කෙරෙහි රාගය උපදවා ගන්නවා. මේකට කියන්නේ අධර්ම රාගය කියලා. ඊළඟට මිත්‍යා ධර්මය කියන්නේ ස්ත්‍රීන් ස්ත්‍රීන් කෙරෙහි රාගයෙන් බැඳෙනවා. පුරුෂයන් පුරුෂයන් කෙරෙහි රාගයෙන් බැඳෙනවා. දැන් ඒව නැතුව නෙවෙයි. විසම ලෝභය කියලා කියන්නේ දකින දකින වස්තුන් කෙරෙහි ලෝභ සිතක් ඇති කරගෙන ඒක Tamanට අයිති කරගන්න උත්සාහවන්ත වීම තුළ Tamanට අයිති වෙන්නේ නැහැ කියලා වගේ දැනෙනකොට මිනිසු නිකන් ඉන්නේ නැහැ. දණ්ඩක් මුගුණක් පොල්ලක් කරගන්නවා. දැන් නැතුව නෙවෙයි තියෙනවා. එතකොට 500ට තිබුණු ආයුෂ මෙන්න මේ ක්ලේශයන් තුන බලවත් වෙනකොට 250ට අඩු වුණා. 250ට තිබුණු ආයුෂ 100ට අඩු වුණේ චක්කවර්ති සීනාද සූත්‍රයේ කියනවා වැඩි හිටියන්ට සලකන්නේ නැහැ. වැඩි හිටියන්ට ගරු කරන්නේ නැහැ. වැඩිහියකට බස් එකකට සීට් එකක්වත් දෙන්නේ නැහැ. 250ට තිබුණු ආයුෂ 100ට අඩු වුණේ මොකක් නිසාද කොට? වැඩිහිටියන්ට ගරු සැලකිලි සත්කාර සම්මාන කිසිවක් කරන්නේ අද එහෙමයි. විසාකා ප්‍රතිකුලයට යනකොට කිව්වේ තාත්තා දුවේ නැන්ද මාම ඉන්න තැන්වල නිතර ගැවසෙන්නවත් වාඩි වෙලා ඉන්නවත් එපා කිව්වා. කරදරයක් කිව්වා. ඇයි? නැන්දයි මාමයි දකිනකොට නැගිටින්න වාඩි වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වගේ තැන්වල නිතර ගැවසෙන්න එපා කිව්වා. එතනින් කිව්වේ ගරු කරන්න කියලා. නැන්ද මාමට ගරු කරන්න ඕනේ. අද ඉඳලා දුවේ නොබ ඉන්නේ මේ ගෙදර නෙවෙයි වෙන ගෙදරක. ඔච්චර ලස්සනයිද? ඒ නිසා පින්වත්නි, ඒ සක්විතිවත් නොපුරුපු නිසා හත්වෙනි පරම්පරාවෙන් පස්සේ ඒ රජ්ජුරුවන්ගෙන් පස්සේ පිරිහීම තමයි සිද්ධ වුනේ. ඒ නිසා මේ 80000ට තිබුණු අවශ්‍ය තමයි දැන් මේ 100ටත් වැඩිය අඩු වෙලා තියෙන්නේ. මේවත් ඉතින් මේ දියුණු වෙනව නෙමෙයි පින්නොත්තුනේ මේවත් මේ ටික ටික අඩු වෙනවා. කෙසේ හෝ වේවා මේ සක්විත රජුරෝ බුදුහාමුදුරන්ගෙන් අහන්නේ සාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සක්දේව රජුරුවොත් පින්වත්නි බුදුහාමුදුරුවොත් අතර ලස්සන ධර්ම සාකච්ඡා ඇති වෙලා තියෙනවා. මහා පුදුම ලස්සන ධර්ම සාකච්ඡා. එක දවසක් සක්දේව රජුරු ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා භාගතුන් වහන්සේ මේ ලෝකෙ මිනිස්සු හරියට දන් දෙනවනේ. දන් දීලා මිනිස්සු ප්‍රාර්ථනාත් කරනවනේ. ඒ ප්‍රාර්ථනා කළාට බුදුහාමුදුරුවනේ මිනිස්සුන්ගේ බොහෝ ප්‍රාර්ථනා ඉටු වෙන බවක් නම් පේන්නේ නැහැ කිව්වා. ඇයි කියලා ඇහුවා. බුදුහාමුදුරු වදාලා සක්දෙව් රජතුමනි පංචවිධ මාස් සර්යක් හිතේ තියාගෙන මිනිස්සු දන් දෙන්න කිව්වා. පංච කියන්නේ පින්නතුනේ පහට. මච්චරිය කියන්නේ මාස්සරය කියන්නේ මසුරුකමට. ලෝභකමට. තෘෂ්ණාවට. මිනිස්සු දන් දෙනවා නැත්තේ නෑ. හැබැයි මසුරුකම් පහක් හිතේ තියාගෙන දන් දෙන්න කිව්වා. 1. ආවාස මච්චරිය. 2. ධම්ම මච්චරිය. 3. ලාභ මච්චරිය. 4. වන්න මච්චරිය. 5. කුලමච්චරිය. මෙන්න මේ මසුරුකම් පහ හිතේ තියාගෙන මොනතරම් ලොකු දාන දීලා මොනතරම් ප්‍රාර්ථනා කළත් ඒ ප්‍රාර්ථනාව කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. ආවාස මච්චරිය කියන්නේ මොකද්ද? ආවාස කියන්නේ ආවාසයට නැත්නම් ගෘහයට. මච්චරිය කියන්නේ මසුරුකම් කරනවා. ඉන්න තැනටත් මසුරුකම් කරනවා. සමහරු සග්ග රජතුමනි manuss ලෝකේ ඉන්නකොට ලොකු දාන දෙනවා. 19කට 15කට 29කට පුදුම විදියට දන් දෙන්නේ. දන් දීලා මිනිස්සු ප්‍රාර්ථනාත් කරනවා. හැබැයි මේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ නැහැ. ඇයි? ඒ මිනිස්සයා මැරෙනකොට මැරෙන්නේ ඉන්න තැනට ආසාවෙන්. ඒකට කියන්නේ ආවාස මච්චරිය කියලා. මේ ඉන්න තැන නැති කරගන්න කිව්ව නෙමෙයි. දන් දෙනකොට හිතන්න ඕනේ මටත් කවදා හරි දවසක මේ ගේ මේ ආවාසය ඇතහැරලා යන්න සිද්ධ වෙනවා කියන බව. නමුත් එහෙම දන් දුන්නු කෙනාට ඔන්න මැරෙනකොට ආවාසයේ නැත්තම් ගෘහයට මසුරුකම් ඇතුවයි මරණයටපත් වෙන්නේ. ඉතින් ප්‍රාර්ථනා වැඩක් නැහැ. දෙක ධම්ම මච්චරිය. ධම්ම කියන්නේ ධර්මයට මච්චරිය කියන්නේ මසුරුකම් කරනවා. සමහර ඉන්නවා බණ පොතක් හම්බුණත් කියවලා තවත් කෙනෙකුට කියවන්න දෙන්නේ නැහැ. ධර්මයටත් මසුරුකම් කරනවා. ඒ වුණාට දෙනකොට දෙන්නේ ලොකු දානයි. හැබැයි උනාට බණපතක් හම්බුනාම තවත් කෙනෙකුට කියවන්න එහෙම එහෙම දෙන්නේ නැහැ. ඉතින් දන් දීලා ප්‍රාර්ථනා කළාම ප්‍රාර්ථනා හිටුවේ ඇයි? බණ පොතක්වත් තවත් කෙනෙකුට කියවන්න දෙන්නේ නැතිකොට. තුන්වෙනි එක තමයි කුල මච්චරිය. කුල කියන්නේ කුලයට මච්චරිය කියන්නේ මසුරුකම් කරනවා. මේක බඩවැල කඩාගෙන ආපු අය අයියා හිතනවා මගේ ළමයි විතරයි ඉගෙන ගන්න ඕනේ. නංගිගේ ළමයින්ට මොන වුණත් කමන්නේ ඒ තමන්ගේ කුලයට විතරයි හරියන්න ඕනේ. නමුත් ඒ අයියා දෙනකොට දෙන්නේ ලොකු දාන දීලා කරන්නෙත් ලොකු ප්‍රාර්ථනා. ඒ ප්‍රාර්ථනා එකක්වත් ඉටු වෙන්නේ නැහැ. ඇයි? දන් දුන්නට නංගිගේ පුතාවත් ඉගෙන ගන්නවට එහෙම කැමති නෑ. ඉතින් ප්‍රාර්ථනා ඉටුවේ ඒකට කියන්නේ කුල මච්චරිය කියලා. ඊළඟට හතරවෙනි එක තමයි වන්නමච්චරිය. වන්නමච්චරිය කියලා කියන්නේ සමහරව ඉන්නව සක්දේව රජතුමනි මිනිස්සු වර්ණයටත් මසුරුකම් කරනවා. ඒ කියන්නේ තවත් කෙනෙක් ලස්සනට ඇඳලා ඉන්නවා සමහරුන්ට උහුලන්න බෑ. ඒ වුණාට ඒ ඇත්ත දෙනකොට දෙන්නේ ලොකු දාන දීලා කරන්නෙත් ලොකු ප්‍රාර්ථනා. ඒ වුණාට තවත් කෙනෙක් ඇඳලා ඉන්නව ලස්සනට ඒක උහුලන්න බෑ. ඉතින් දන් දීලා ප්‍රාර්ථනා කළාම් ප්‍රාර්ථනා හිටුවේ අන්තිම එක තමයි ලාභ මච්චරිය. ලාභ කියන්නේ ලාභයට මච්චරිය කියන්නේ මසුරුකම් කරනවා. රජතුමනි, සග රජතුමනි manuss ලෝකේ මිනිස්සුන්ට හිටිය ගමන් ලොකු ලාභ ලැබෙනවා. අපි හිතමු කෑමක් කියලා. ගෙදර ඉන්නේ හතරයි. අපි දන්නව දවස් දෙකක් යනකොට මේකේ කාලයකුත් වෙනවා. එතකොට කාටවත් නැහැ. ඒ නිසා මේක බෙදාගෙන කන්ට ඕනේ. දෙන්නේ දෙනවා. නරක් වුණාම පුස්කෑවම් පාවිච්චි කරන්න බැරි වුණාම. නමුත් ඒ ඇත්තම දන් දෙනකොට දෙන්නේ ලොකු දාන. දීලා කරන්නේත් ලොකු ප්‍රාර්ථනා. ඒ වුණාට මේ අර වගේ දෙයක් ලැබුණාම ඒක එහෙම දෙන්නේ නැහැ. ඒ නිසා තේරුම් ගන්න ඕනේ දන් දෙන්න එපා කිව්ව නෙමෙයි දන් දෙන්න ඕනේ මෙන්න මේ පංචවිධ මාස්තරෙන් තොරව. පංචවිධ මසුරුකම් වලින් තොරව දන් දීලා ප්‍රාර්ථනා කළොත් විතරයි ඒ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. ආවාස මච්චරිය හොඳ නැහැ. ධම්මමච්චරිය හොඳ නෑ. ලාභමච්චරිය, කුලමච්චරිය, වන්නමච්චරිය මෙන්න මේ කියපු මසුරුකම් පහෙන් තොරවයි පින්නතුනේ දන් දෙන්න ඕනේ. එතකොටයි ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. මෙතන මේ සක්දේව රජුරු වහන්නේ බුදුහාමුදුරුවනේ යම්කිසි භික්ෂුවක් දෙවියන්ගේ මිනිසුන්ගේ පූජනීයත්වයට පත් වෙනවා නම් ඒ භික්ෂුව විසින් කුමක්ද පුරුදු කළ යුත්තේ? කුමක්ද නැසිය යුත්තේ? කුමක්ද රහත් බව පිණිස ඇති කරගත යුතු ප්‍රතිපත්තිය මොකන්ද කියලා? පළමු කොටම කිව්වේ තෘෂ්ණාව නැති කරන්න ඕනේ. Taman පිළිමදවත් අන්නේ බාහිර වස්තුන් පිළිමදවත්. පින්නතුන්ට මතකද ආනන්ද සිටුවරයා? කෝටි 40ක් ධනිය තිබුණා. මේ සිටුවරයට හිටිය පුතෙක් එයාගේ නම තමයි මූලසිරි. දවසක් ආනන්ද සිටුවරයා පුතාට කතා කරලාගෙන පුතේ සල්ලි ගොඩක් තියෙනවා කියලා කොලාවකත් හිතන්න එපා. මී මැස්සෝ මී පැණි එකතු කරලා මීවද බඳින්නේ යම්සේද වේයෝ ඔළුවේ තියාගෙන මැටි ගණන්ලා හුඹස් බඳින්නේ යම්සේද පුතේ ඒ විදිහට එකතු කරන්න කිව්වා. මෙහෙම කියලා ආනන්ද සිටුවරයා මැරුණා. මැරිලා ගිහිල්ලා පින්නතුනේ දන්නවද ඉපදුනේ කොහෙද කියලා. මේ ළඟ තියෙනව රොඩි ගමක්. රොඩි කාන්තාවගේ කුසේ ගිහිල් ලෙප්පක් තියලපුවා. කෝටි 40ක් ධනෙ තිබෙත් තිබිච්ච මිනිහා මිනිස්සයා මේ. දුන්නෙත් නෑ, දෙන්න හිතක් ඇති වුනෙත් නෑ. ඒ සියල්ලටම හිමිකම් කියලා කියන අතරතුර නිකන් අපරාධෙ මැරුණා. රොඩි කාන්තාව කුසේ ඉපදුනා. නිකන් හිතන්නකො රොඩි කාන්තාවක් කියන්නේ කවුද කියලා. කොළපතක් අරගෙන ගයක් ගයක් ගාන ගිහිලා සිඟමන් යදිනවා. පුතා ලැබුණා. ලොකු මහත් වුණා. අම්මා දවසක් මේ පුතාට කියනවා රොඩී කාන්තාව මේ පුතාට කියනවා හැබැයි පින්නතුනි මේ දරුවා හම්බ වුණා ඇස් දෙක තියෙන්න ඕනත නෙවෙයි ඇස් දෙක තියෙන්නේ. කන් දෙක තියෙන්න ඕනත නෙවෙයි කන් දෙක තියෙන්නේ. එතකොට විරූපී දරුවෙක්. හරියට පාන්සු පිසාචෙක් වගේ. දැක්කත් බය වෙනවා. අම්මලට ඉතින් කවුරු ලැබුණත් පින්නතුනේ දරුවා දරුවමනේ. පෝෂණය කළා. ලොකු මහත් වුණා. දවසක් දුන්න කොළපත. දීලකෝ පුතේ තවදුරටත් මට නබව පෝෂණය කරන්න බෑ. ඕන තරම් ගෙවල් තියෙනව දන්සල් තියෙනව ඉස්සරහා මේ කොළපතත් අරගෙන ගියාම මිනිස් සලකයි කිව්වා. එළියට ගියා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පිටනතුනේ අන්තිමට මේ දරුවා සිඟමන් යද යද යද යද ගියේ වෙන කොහාටවත් නෙවෙයි තමන්ගෙම ඉස්සර ගෙදර ගාවට. මේ ආනන්ද සිටුවරයා කෝටි 40ක ධනයකට අයිතිවාසිකම් කීප මිනිස්සෙක් දැන් කොළපතත් අරගෙන හිඟා කරනවා. ගෙදරටම ගියා. දැන් ගෙදර ඉන්න කවුද පුතා? මූලසිරි. දැන් පුතාටත් දරුවෝ ඉන්නවා. පුතාගේ දරුවෝ මාලිගාව විස්තර අහින්නකොට මේ මිනිස්සයා කොළපතක් අරගෙන එනව දැකලා මේ දරුවෝ දෙන්න බය වුණා. ඇයි පින්වත්නි? ඒ කියන්නේ මිනිහෙක්ගේ රූපයක් නෙවෙයි තියෙන්නේ පාංශු පිසාචෙක් වගේ. දරුවෝ බයවුණු තරම කොච්චරද කියන්නේ දුවගෙන දුවගෙන ගිහලා මූලසිරට කිව්වා තාත්තා තාත්තේ 아무ත මිනිස්සෙක් කිව්වා. මූලසිරි ගෙදර වැඩ කරන මිනිස්සුන්ට කිව්වා මගේ දරුවෝ බය වුණා. ඔයා පුහිගන්නට ගහලා පෙරලා දාන්න කිව්වා. ගැහුවා. ගහලා ගහලා මාලිගාව ඉස්සරහා කුණකොටකට දැම්මා. බුදුහාමුදුරුවෝයි ආනන්ද හාමුදුරුවෝයි මෙතනින් දවසක් පින්නපාතේ වැඩියා. පින්නපාතේ වඩිනකොට මේ මිනිස්සය දැකලා බුදුහාමුදුරුවන්ට සිනා ගියා. සමත්ලෙට නෙමෙයි. බුදු කෙනෙක් කවදාවත් එහෙම hina වෙන්නේ නැහැ. පන්සලට වැඩම කළා. වැඩම කළාට පස්සේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ පින්ඩපාතේ වඩින්නේ මගද hina වුණානේ. ඇයි කියලා ඇහුවා. ආනන්ද දැක්කද ඉස්සර ආනන්ද සිටුවරේ ගෙදර ඉස්සරහින් එනකොට පාන්සු පිසාචෙක් වගේ මිනිහෙක් හිටිය කුණ කොටක. දැක්ක බුදුහාමුදුරුවනේ. ආනන්ද දන්නවද කවුද කියලා? දන්නේ කිව්වා. ආනන්ද මතක තියාගන්න වෙන කවුරුවත් නෙවෙයි. කෝටි 40ක ධනයකට අයිතිවාසිකම් කියපු ආනන්ද සිටුවරය කිව්වයි. ආනන්ද හඳුරු අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මම එහෙනම් පුතාට එන්න කියනද කියලා මූලසිරිට එන්න කියනද කියලා ඇහුවා. ආනන්ද යන්න එපා කවුරු හරි පණිවිඩයක් කවල එන්න කියන්න කිව්වා. ආවා. මූලසිරි ආවා පන්සලට. ආවට පස්සේ බුදුහාමුදුරුව අහනවා මූලසිරි දන්නවදේ ගහලා ගහලා ගහලා ඇදලා දැම්මේ කාටද කියලා කුණු ගොඩේ ඉන්නේ කවුද කියලා. දන්නේ නැහැ කිව්වා. මූලසිරි මතක තියාගන්න වෙන කවුරුවත් නෙවෙයි. ඒ ඉන්නේ උඹේ තාත්තා කිව්වා. වෙන්න බෑ කිව්වා. වෙන්න බෑ කිව්වා. බුදුහාමුදුර වෙලාවේ තමයි මූලසිරිට ගාතාවක් කිව්වේ. පුත්තා මත්තේ දනම් මත්තේ ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ දනං. තිරමත් ඔය ඇත දන්නවා. මූලසිරි තාත්තා හරියට වෙහෙසුණා. ඇයි? පුත්තා මත්ති මට පුත්තු ඉන්නවා කියලා. දනං අත්ති මට ධනය තියෙනවා කියලා. ඉති බාලෝ විහඤ්ඤති බාලය එහෙම හිත හිත හරියට වෙහෙසෙනවා කිව්වා. අත්තාහි යත්තනෝ නැත්ති. තමන්ට තමන්වත් නැතිකොට කුතෝ පුත්තා කොයින්ද පුත්තු කුතෝ ධනං කොයින්ද ධනියක්. බලන්නකෝ කෝටි 40ක් ධනෙ තිබිච්ච මිනිස්සයා අන්න අද පාංශු පිසාචේ මොකටද එහෙම ජීවිත? තෘෂ්ණාව. ඔක්කොම පිනකට දහමකට දෙන්න කියනව නෙමෙයි. තෘෂ්ණාව නැති වෙන විදියට සාමින් වහන්සේ නමකට හරි යමක් පොදලා තිබ්බනම් හාමුදුරු හරි අසරණ වුණත් පින්නතුනි පින්ඩපාත ගිහින් හරි කන්න ගෙනත් දෙනවා. නැද්ද? කන්න ගෙනත් දෙනවා. එහෙම අතීතේ බොහෝ කතා තියෙනවා. දන් දීලා දන් දීලා දන් දීලා අසරණ වෙලා නැත්තටම නැතිකොට හාමුදුරුව පින්ඩපාත ගිහිල්ලා කන්න දුන්නේ මිනිස්සයාට. පින්නතුට මතකනේ මහදන සිටුවරයා. එච්චර ධනයක් තිබිච්ච මිනිස්සේ අන්තිමට මහමග හිඟා කෑවනේ. මහදන සිටුවරයා අන්න පාර හිඟා කෑවා. පිනකට දහමකට දීලා නෙමෙයි. ඉන්ද්‍රියන් පිනවන්න විතරක් වියදම් කරලා. ඔය සමහර මිනිස්සු ඔක්කොම කරන්නේ මේ කියන්නේ. ගිහිල්ලා බඩමුට්ටු ගන්නවනේ. බලන් ඉන්න මිනිස්සුන්ට හිතෙන්නේ අන්න මිනිස්සු කිසිම ලෝකමකමක් නැහැ. හොඳට කාලා බීලා ජීවත් වෙනවා. ඒ බාහිරින් බලන බැල්මට. මිනිස්සු හිතන්නේ එහෙමයි. ලෝභකම් නැති මිනිස්සු. ඒකට කියන්නේ මේ ලෝභකම නැතිකම නෙමෙයි මිනිස්සු වියදම් කරනවා අනවශ්‍ය දේවල් වලට හරියට. අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි අනවශ්‍ය දේවල් වලට. අපරාධේ ඉන්ද්‍රියන් පිනවන්න මේ. මේ කිව්වේ කන්න බොන්න එපා කියව නෙමෙයි. වේදම් කරන්න ඕනේ අවශ්‍ය දෙයට විතරක් පින්වත්නි. අපරාධ නිකරුණේ වේදම් කරන්න එපා. පිනකට දහමකට දුන්නා නම් ඉන්ද්‍රියන් පින නොවි යම් කිසි කෙනෙක් හාමුදුරනමක් හරි පින්ඩපාත ගිහිල්ලා කන්න දෙනවා. පින්දතුට මතකද අනේ පිසිතුමා නැත්තටම නැති වුණානේ. අන්තිමට මාලිගාවේ දන් දුන්නේ නිවුඩහාලේ බතුයි කාඩි හොදේ විතරයි. හාමුදුරු වෙනදුවේ අන්තිමට. නිවුඩිහාලේ බතුයි කාඩි හොදී. අසරණ වුණයි? නැහැ. අසනීප වෙච්ච වෙලාවේ අනේ පිසිතුමා කවුද බලන්න වැඩි මේ ශාසනයේ දෙවෙනි බුදු කෙනෙක් වගේ හිටපු සාරිපුත්ත මහරහතන් වහන්සේ ලේසියෙන් යයිද උන්වහන්සේ? ඉතින් මහදන සිටුවරේ හරම වේදම් කළා. අනේ පෙත්තුමා ශාසනයට වේදම් කළා. කවුද පිහිට වුනේ? සරියුත් මහරහතන් වහන්සේ. බලන්න වැඩියනේ. බලන්න වැඩියා. බලන්න වැඩියට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ අනේ පෙත්තුමාට බොහොම ලස්සන බණක් කිව්වා. ඒ බණ කියලා අවසන් වුණාට පස්සේ සරියුත්ම අහනවා මීට කලින් ඇයි මට මේ වගේ බණක් ඔබ වහන්සේ නොකිව්වේ? සිටුතුමනි මීට කලින් මේ බණ කිව්වනම් අපරාධේ. අහක යනවා. නමුත් දැන් ඔබතුමාට ජීවිතය පිළිබඳ යථා ස්වභාවය නුවණින් වැටහෙනවා. ඔය සමහරු ජීවිතේ අවසාන කාලේ බලන්න යනවනේ අසනීප වුණාම හරි අසරණයි. එදාට කියන්නේ මොන කරුමයක්ද මන්ද මැරෙන්නෙත් නැහැ, ඉවරයක් වෙන්නෙත් නැහැ, මැරෙනව නම් ඒකත් එකක්. දරුවන්ටත් මහා කරදරේ. එහෙම කියන්න එපා කවදාවත්. එහෙම කියන්න නම් අද මේ ටික කරන්න ඕනේ නෑ. එහෙම කියන්න ඕනේ නැහැ. එතෙන්ට වැටෙන බව දැනගෙනනේ පින්නතුනි. අද අපි මේ ටික මේ කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉන්ද්‍රියන් පිනවන්න විතරක් යම්කිසි මිනිහෙක් වියදම් කරනවා නම් ඒක ලෝකෙට පේන්න පුළුවන් තෘෂ්ණාව නෑ කියලා. නමුත් ජීවිතයේ අවසාන කාලයේ මිනිස්සු අසරණ වෙන්න පුළුවන්. පින්නතුනි බොහොම ලස්සන කතාවක් මතක් වුණා කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ ග්‍රන්ථ දුරය. ඒ කියන්නේ හොඳට ධර්මයේ පිළිබඳව ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන ත්‍රිපිටකය පිළිබඳව මහ පුදුම දැනුමක් තිබුණා. ඉගෙන ගත්තා. ධර්ම දේශනා කරනවා. ලාභ සත්කාර හරියට දැන්. මේ භික්ෂුන් වහන්සේට. හැබැයි සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාට හරියට දොස් කියනවා. ඇයි? ලාභ සත්කාර වැඩි වෙලා ඒ ලාභයෙන් උද්ධාමයටපත් වෙලා තෘෂ්ණාව වැඩි වෙලා තමන්ගේ මතේ විතරයි. මෙන්න සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේ දොස් කියනවා. කාශ්‍යප බුදුහරන් කාලේ මැරුණා. මැරිලා ගිහිල්ලා ඉපදුනේ අචිරවතී ගඟේ මාළුවෙක් වෙලා. දැලකට මේ මාළුව අහු වුණා. රත්තරන් පාටයි මාළුවා. අරන් ගියා. රජ්ජුරුව ගාවට. ඇත්තටම රත්තරන් පාටයි. වෙනදත් ඉතින් මාළු ගේනවා මාලිගාවට. වෙන මාළුවා ගෙනෙන්නේ රත්තරන් පාටයිනේ. රජ්ජුරුවත් මේ මාළු වරන් ගියා කාගාවටද? බුදුහාමුදුරු ගාවට. ජේතවනාරාමේ ටැංකියක දාලා අරන් ගියේ. මාළු ටැංකියක දාලා අරන් ගියා මේ මාළුව රත්තරන් පාටයි ජේතවනා රාමයට ගියපු ගමන් මේ මාළුවා කට ඇරියා පුදුම ගඳක්. මුළු ජේතවනාරාමේ ගඳ ගැහුවා. බුදුරජාන් වහන්සේට තියෙනවනේ පින්නතුනේ නුවණක්. ඒ නුවණින් මේ භාග්‍යතුන් වහන්සේ මේ මාළුවගෙන් අහනවා මොකද ඔහොම උනේ කියලා. අතීත කතාවන් නැතන කොතනද? ග්‍රන්ථ දුරේ දරුවා පින්නතුනි මොනතරම් ත්‍රිපිටක ඉහළට ගියාද? නමුත් ඉගෙනගත්තු ඉගෙනගත්ත දේ ඉගෙනගත්තා. නමුත් සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාට හරියට දොස් කියනවා. මිනිස්සුන්ට ලස්සනට බන කියපු නිසා රත්තරන් පාට වෙලා ඉපදුනා. සිල්වත් භික්ෂුන් වහන්සේලාට බැනපු නිසා කට ගඳ ගන්නු හරියට. අන්තිමට බුදුහාමුදුරුව අහනවා කප් මේ මාළුවගේ නම කපිල කපිල කපිල කියන මේ මාළුවා අහනවා නුඹ දැන් මෙතනින් අහක් වෙලා මේ ත්‍රිසං ආත්ම භාවයෙන් අහක් වෙලා කොහාටද යන්නේ කියලා ඇහුවා. බුදුහාන් ඉතින් ආපහු යන්නේ අවීචිට තමයි කිව්වා. ඒ ටැංකියම ඒ මාළු ටැංකියම ඔළුව ගහගෙන ඒ මාළුව එතනම මැරුණා. මැරලා ගිහිල්ලා අන්න අවීචී ඉපදුණා. මොකද්ද? ලාභ සත්කාර වැඩි වෙනකොට තෘෂ්ණා වැඩි වුණා. තෘෂ්ණා වැඩි වෙනකොට අනිත් අය කවුරුත් ගණන් ගන්නෑ. වචනයක ගණන් ගන්නෑ. ඒකනේ සිල්වත් ගුණවත් භික්ෂු මහන්දොස් කිව්වේ. බලන්නකො වෙන දෙන්නේ ඒ සසරේ හැටි පින්නතුනි ඔය. ඒ නිසා කවදාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ චූල තණ්හා සංකේ සූත්‍රයේදී සක්දෙව් රජුරවන්ට යම්කිසි භික්ෂුවක් රහත් බව පිණිස ප්‍රතිපත්ති පූර්ණණය කරනව නම් පළමු කොටම කරන්න ඕනේ මේ පංචස්කන්ධය පිළිබඳව තණ්හා, දිට්ඨි, මාන වශයෙන් නොගෙන ඒවා පිළිබඳව අනිත්‍යතාවය නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් ආන්නේ භික්ෂුවට පුළුවන්කම තියෙනවා සග්ද රජතුමනි මේ පංචස්කන්ධ නැමැති ලෝකයේ පිළිබඳව තෘෂ්ණාවහක් කරගන්න. මේ තෘෂ්ණාව කියලා කියන්නේ පින්නතුනි බාහිර දේත් අපි අතර පවතින මේ පංචස්කන්ධය පිළිබඳ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් කිසි කෙනෙක් ඇලීමක් ඇති කරගන්නවද ඒකත් පින්නතුනේ තෘෂ්ණාවයි. පින්නතුන්ට මතකයිනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදුණු ශරීරයක් මේක. පඨවි ධාතුවට කොටස් කීයක් අයිතිද? 20ක් අයිති. දැන් කුණප කොටස් තියෙනවනේ 32ක්. එයින් පළවෙනි 20 අයිති වෙන්න පින්නතුනේ පඨවි ධාතුවට. කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මන්සං, නහරු, වට්ටි, අට්ටිමින්ජා, වක්කං, හදයන්, යකනං, කිලෝමකං, පියකං, පප්පාසං, උදරියං කරේසං මෙන්න මේ 20 අයිති වෙන්නේ පටවි ධාතුවට. ඒ කියන්නේ මේ ශරීරයේ තද ගතියින් යුක්ත කොටස් තියෙනවනේ ආන්න ඒකට. ආපෝ කියලා කියන්නේ වැగిරෙන ස්වභාවයට. මේ ශරීරයේ ගලන වැగిරෙන දේවල් තියෙනවා පින්නතුනි 12ක්. පිත්තං පිත. සෙම්හං සෙම. පුබ්බෝ සරවා. ලෝහිතං ලේ. සේදෝ දහඩිය. මේදෝ මේද තෙල, වසා වරුණු තෙල, කේලෝ කෙල, සිංගානිකා සොටු, ලසිකා සඳ මිදුළු, මුත්තම් මූත්‍ර, මත්තලුංගන් හිස් මොලය. මේ ඔක්කොම බැඳිරෙන දේවල්. ඊට පස්සේ තේජෝ ධාතුව. තේජෝ ධාතුවට අයිති කොටස් හතරක්. එක සන්තප්පේති ජීරේති පරිඩයිහති අසිත පීත කායිත. සිංහලෙන් කියන්නම් දිරීම තැවීම, දැවීම, පැසවීම. මේ කනබොන ආහාර ඔක්කොම දවන්නේ, පුච්චන්නේ, තමන්නේ, පැසවන්නේ ඔක්කොම කරන්නේ මොන ධාතුවේ බලපෑමෙන්ද? තේජෝ ධාතුවේ බලපෑමෙන්. දැන් ඔන්න පඨවි ධාතුවටයි tie කොටස් 20ක් ආපෝ ධාතුවටයි tie කොටස් 12ක් තේජෝ ධාතුවටයි tie කොටස් 4ක් වායෝ ධාතුවටයි tie කොටස් හයක්. මේ ශරීරය හැදිච්ච හැටි මේ. ඒ මොනවද? එක අස්වාස පස්වාස වාතය. මේ හුස්ම ඉහළ පහළ ගන්න පුළුවන්කම තියෙන නිසා. දෙක අංග මංගානුසාරී වාතය. මේ අතපය එහාට මෙහාට කරන්නේ දිගාරින්න හකුලවන්න මේ ඔක්කොම පුළුවන්කම තියෙන අංග මංගානුසාරී වාතය. කොට්ටාසේ වාතය කියලා කියන්නේ බඩවැල් ඇතුළත පිහිටි වාතයක් තියෙනවා. බඩවැල් වලින් පිටත තියෙන වාතයක් තියෙනවා. උද්දංගම වාතා උඩබලා නගින වාතය. ඉක්කාව, ඔක්කාරය, ඔක්කොම උද්දංගම වාතා. අදෝගම වාතා යටබලා ගිය වාතයක් තියෙනවා. මෙන්න මේ හය තමයි වායෝ ධාතුවට අයිති වෙන්නේ. මෙන්න මේ කොටස් ඔක්කොම මෙතන දැන් කීයක් තියෙනවද? පඨවි ධාතුවේ කොටස් 20යි, ආපෝ ධාතුවේ කොටස් 12යි, තේජෝ ධාතුවේ කොටස් 4යි, වායෝ ධාතුවේ කොටස් 6යි ඔක්කොම 42යි. මේ ඉන්න මේකෙන් තමයි හැදලා තියෙන්නේ මේ ශරීරය. පඨවි ආපෝ තේජෝ පාය. බුදුහාමුදුරු දේශනා කරනවා මෙන්න මේ ටික යම්කිසි කෙනෙක් තණ්හා, දිත්‍ති, මාන වශයෙන් සග්ද රජතුමනි ගන්නවද ඒ භික්ෂුවටවත් ආර්ය ශ්‍රාවකයාටවත් කවදාවත් කෙලෙස් නැති කරන්න ප්‍රතිපත්තියකට එන්න පුළුවන් කමක් නැහැ. මොකද තණ්හාවෙන් ගන්නවා කියන්නේ. බුදුහාමුදුරු දේශනා කරනවා මේ ශරීරයේ අසුබ වශයෙන් පවතින කෙස් ලොම් නිය දත් ආදියෙන් වගේම සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධයන්ගෙන් හැදුණු මේ ශරීරය සුභ වශයෙන් බලනකොට ඇති වෙන්නේ මොකද්ද? සුභ වශයෙන් බලනකොට ඇති වෙන්නේ තෘෂ්ණාවයි. ඒ තණ්හාවනේ. ඊළඟට කියනවා යම් කෙනෙක් දික්ටි වශයෙන් බලනවා. මොකක්ද දික්ටි වශයෙන් බලනවා කියන්නේ? බුදුහාමුදුරෝ දේශනා කරන සද්ද රජතුමනි මේ පංචස්කන්ධය මගේ මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන්. තමන්ගේ රූපය තමාට අයත්ත කියලා සැලකීම බුදුහාමුදුරෝ දේශනා කරනවා එතනින්ම ඒ පුජ්‍යලයා දිට්ඨියකට ලැබෙනවා. ඒකනේ බුදුහාර කිව්වේ ජීවිත යථාර්ථයේ තේරුම් ගන්න නම් සග්ග රජතුමනි දිට්ඨින් තනුපගම්ම සීලවා. කවදාවත් දෘෂ්ටියකට එන්න එපා. දිට්ඨින් තනුපගම්ම සීලවා. දෘෂ්ටියකට ලැබෙන්නේ නැතුව සිල්වත් වෙන්න ඕනේ. සිල්වත් වෙලා අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. සිල්වත් වෙනකොට ඒ පුජ්‍යලයට තියෙන පින්නතුනි බොහොම ලස්සන දැක්මක් දර්ශනයක් තියෙනවා. දස්සනේන සම්පන්නෝ කාමේසු විනියගේ දං. දැක්මක් තියෙනකොට ඒ ඇත්ත කාමයන්ගෙන් මිදෙනවා. කාමේසු විනියගේ දං නහි ජාතු ගම්බසෙයං. කවදාවත් එයා මව කුසක් ගැන ප්‍රාර්ථනාවක් ඇති කරගන්නේ ඇති කරගන්නේ. ඇයි කාමයන්ගෙන් මිදිච්ච කෙනෙක්. පින්නතුට මතකනේ කාමයේ ගැන කියනකොට බුදුහාමුදුරුව අපිට මතක් කළේ මේක හරියට කුෂ්ඨයක් ඇදිච්ච මිනිස්සෙක් හත් වෙච්ච ගිනි කබලක් ළඟට ලං කරනකොට ලැබෙන తాවකාලික සුවයක් විතරයි මේ කාමයේ තියෙන්නේ. දැන් පින්නතුනේ කුෂ්ඨයක් ඇදිච්ච මිනිස්සෙක් ඉන්නවා. කුෂ්ඨයක් ඇදිච්ච. ඒ මිනිස්සේ රත් වෙච්ච ගිනි කබලක් ළඟට ලං කරනකොට දුකයිද සැපයිද? සැපයි. ඔය බලන්නකෝ තුවාලයක් එහෙම හැදිච්ච වෙලාවට පානක් ළඟට එහෙම ලං කළා හරිම සනීපයි. හැබැයි තව කසනවා. ඒ සනීපයි. සරවත් ගලනවා. ඒ සනීපයි. හැබැයි යම් දවසක කුෂ්ඨේ සනීප වෙනවා. සනීප වුණාම ශක්තිමත් පුරුෂයෝ දෙන්නේ අත් දෙක දෙපැත්තෙන් අල්ලගෙන අරන් යනවා ගිනි කඹ ළඟ ළඟට. දුකද සැපයිද? දැන් දැන් දුකයි. කුෂ්ඨේ තියෙනකොට කුෂ්ඨේ තියෙනකොට ගිනි කඹල සුවදායකයි කුෂ්ඨ සනීපුණාට පස්සේ ගිනි කඹල දුක්ඛදායකයි බුදුහාමුදුරෝ දේශනා කරනවා කාමයන් නිසා මේ ලෝකේ යම්කිසි මිනිසෙක් යම්කිසි සුවයක් භුක්ති විඳිනවද ඒක හරියට කුෂ්ටියක් හැදිච්ච මිනිස්සේ රත් වෙච්ච කෙනෙක් අබලක් ළඟට ලං කරනකොට ලැබෙන తాවකාලික සුවයක් විතරයි තියෙන්නේ ඊට පස්සේ අන්තිමට ඕක දුක නැද්ද දුක මිනිස්සු මේ පළවෙනි කාමයක් හොඳ නැහැ කියලා දෙවෙනි කාමයකට යනවා බලනකොට පළවෙනි කාමයේ තිබුණු දුකමයි දෙවෙනි කාමේ තියෙන්නේ මිනිස්සු මේ දෙවෙනි කාමයක් හොඳ නැහැ කියලා තුන්වෙනි කාමයක් අල්ල ගන්නවා බලනකොට එකෙත් දෙකෙත් තිබුණට වැඩි දුකක් තමයි තුන්වෙනි එකේ තියෙන්නේ. කවදාවත් ඒ වයි මේ සෑහීමකටපත් වීමක් නැහැ. ඊට පස්සේ දේශනා කරනවා මානය. බුදුහාරු දේශනා කරනවා මේ කෙස් ලොම් නිය දත් ආදිය අනුන්ට වඩා මම උසස් මම පහත් මම හීන වෙමි මේ ආදී වශයෙන් යම් කෙනෙක් කල්පනා කරනවා නම් ඒ පුජ්‍යලයට ඇති වෙන මොකක් මොකද්ද? මානමඤ්ඤණාවය. දැන් තෘෂ්ණාව ඇති වුණා, ditthිය ඇති වුණා, දැන් මානය ඇති වුණා. භාගතුන් වහන්සේ වදාලා මේ පංචස්කන්ධය නැත්නම් මේ පංචකාම සම්පත් නිසා ලබන සැනසීම පින්නතුනේ අඥාන පුතග්ජන පුජ්‍යලයට වැටෙන්නේ හරියට නිවන වගේ. තේරුණානේ? මේ පංචස්කන්ධය දරාගෙන මේ පංචකාමයන් නිසා අපි සුවයක් භුක්ති විඳිනවනේ අඥාන මිනිස්සුන්ට වැටහෙන්නේ මහ පුදුම මේක නිවනක් වගේ. ඒකයි බුදුහාමුදුරු කිව්වේ කවදාවත් ඒ මෙතනට එපා කියලා. ඒ නිසා භාගතුන් වහන්සේ වදාලා මේ සද්ද රජතුමනි යම්කිසි භික්ෂුවකට මෙන්න මේ පංචස්කන්ධය පිළිබඳව තියෙන ඇලීම දුරු කරගන්න පුළුවන් නම් ආර්ය ශාවකයාට එතනින් මේ භික්ෂුවට දුකෙන් නිදහස් වෙලා දෙවියන්ගේ මිනිසුන්ගේ පූජනීයත්වයටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා කිව්වා. මේ දේශනාව කරනකොට මෙතන වැඩ හිටිය පින්නතුනි මුගලන් මහරහතන් වහන්සේ. සක්දේව් රජතු රජුරුව මේ දේශනාව අහලා මෙතනින් පිටත් වෙලා ගියා. මුගලන් හාමුදුරුවන්ට අදහසක් ඇති වුණා. ඇත්තටම සක්දේව් රජුරුව මෙතනින් පිටත් වෙලා ගියේ දේශනාව තේරිලාද නැත්නම් නිකම්ම පිට වෙලා ගියාද? මුගලන් මහරහතන් වහන්සේ ඒ වෙලෙන් වැඩම කළා කොහාටද? දිවි ලෝකෙට. පින්නතුට මතකනේ දිවි ලෝකෙට වැඩම කරලා දෙවියන්ට වැඩිපුර බණ කිව්වේ මොගලන් මහරහතන් වහන්සේ. දිවි ලෝකතරතුරු වැඩිපුර ගෙනාවෙත් මනුස්ස ලෝකෙට මොගලන් මහරහතන් වහන්සේ. නිකන් නෙවෙයි රෙද්දිමතුන් අතරින් අගතන්පත් බව. ගිහිල්ලා මොගලන් මහරහතන් වහන්සේ සද්දේ රජුරුවන්ගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ වදාළ පංචස්කන්ධය පිළිබඳව කරපු දේශනාව වැටහුණාද කියලා ඇහුවා. ස්වාමීනි ඒ වෙලාවේ නම් වැටහුණා. දැන් නම් මොකුත් මතක නැහැ කිව්වා. අපිට වැඩ වැඩි ඉන්නේ. ඒ නිසා මතක නැහැ කිව්වා. මෙහෙම කියලා සක්දෙව් රජුරෝ මුගලන් මහරහතන් වහන්සේට කියනවා "සාමීනි, සුරාසුර යුද්ධයක් තිබුණනේ. ඒකෙන් අපි දිනුවනේ. ඒ දිනුවට පස්සේ වෛජයන්ත කියලා ප්‍රාසාදයක් මේ දිවි ලෝකේ තියෙනවා. ඒක බලන්න යමුද කියලා ඇහුවා. මුගලන් මහරහතන් වහන්සේ වැඩි කැමැත්තක් නැතත් සක්දේව රජුරෝ වෛජයන්ත ප්‍රාසාදයේ පෙන්වන්න මොගලන් මහරහතන් වහන්සේ කරගෙන ගියා. ඒ වෛජයන්ත ප්‍රාසාදය මොගලන් මහරහතන් වහන්සේ දේශනාවේ සඳහන් වෙනව පින්නතුනි මාපටඟිල්ලෙන් හෙල්ලුවා. ඒ කියන්නේ මට මේකෙන් ඇති වැඩක් නෑ. මට ඕනේ සක්ද රජතුමනි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ඔබට තේරුණාද කියලා. සාමීනි භාගතුන් වහන්සේ මට භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මය මුගලන් මහරහතන් වහන්සේ මට හොඳට වැටහුණා. ඒ දේශනාවත් අසා මුගලන් මහරහතන් වහන්සේ manuss ලෝකෙට වැඩම කළාට පස්සේ දිව්‍ය ලෝකේ දෙවිවරු සක්දෙව් රජුරුවන්ගෙන් අහනවා අර මේ දැන් 30කට කලින් වැඩලා ගියේ බුදුහාමුදුරුවෝද කියලා ඇහුවා. නෑ බුදුහාමුදුරුවෝ නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කිව්වා. දෙවියන් එදා තමයි කල්පනා කළේ මුගලන් මහරහතන් වහන්සේට දිව්‍ය ලෝකෙට වැඩම කරලා මෙබඳු ප්‍රාතිහාරයක් පාන්න පුළුවන් නම් මුන්වහන්සේගේ සාස්ත්‍රුන් වහන්සේ බුදුහාමුදුරුවෝ මොන වගේ ප්‍රාතිහාර්ය පාන උත්මෙක් වෙන්නේ නැද්ද කියලා ඇහුවා. මේක තමයි දේශනාව. ඉතින් මෙතනින් මේ මතුකොලේ පින්නතුනේ තෘෂ්ණාවේ ඇති බැරෑරුම්කමයි. ඒ නිසා බාහිර වස්තු වලටවත් මේ පංචස්කන්ධයටවත් තණ්හා දිට්ඨි මාන වශයෙන් කොයි වෙලාවකවත් දකින්න එපා. ඒක පින්නතුනි භවයෙන් භවයට කියනවාමයි වඳුරා අත්තක් අල්ලන්නේ අත්තක් අතහරිනකොටම අත්තක් අල්ලගෙන තමයි ඊළඟත් අතහරින්නේ. නැත්තම් කවදාවත් එහෙම කරන්නේ නැහැ. ඒ වගේ තමයි මිනිස්සුත් තෘෂ්ණාව තියෙන මනුස්සයා භවයෙන් භවයටම තෘෂ්ණාව නිසා යනවා හරියට වඳුරෙක් අත්ත අතහරින්නේ තවත් අත්තක් අල්ලගෙන. ඒ නිසා මේ භවය අතහරින්න ඕනේ තවත් භවයක් අල්ලන්න නෙවෙයි ඊළඟ භවයත් නැති කරන්නම තෘෂ්ණාවෙන් අහක් කරලා නැති කරන්නම පින්නතුනි මහන්සි වෙන්න ඕනේ. ඒ නිසා දැල අටවාගත්තු මකුලුව දැල මැද ඉන්නකොට ඒ දැලේ කොතනකට හරි පළගටිය කාවොත් ඌ ඉක්මනට එතෙන්ට ගිහිල්ලා ලේ උරා බීලා ආපහු දැල මැද්දට ඇවිල්ලා හොඳ මකුලුව වගේ ලස්සනට ඉන්නවා ඌ. එතකොට මේ මකුලුව තමන් අටවගත්තු දැලේම වහපු ඕනම සතෙක්ගේ ලේ උරාගෙන බීලා ආපහු දැලමැද්දට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කළ තෘෂ්ණාවෙන් වෙලිච්ච මිනිස්සයා හරියට දැලමැද්ද ඉන්න මකුළුවෙක් වගේ කිව්වා. ඒ කවදාවත් ඉන් ඔබට යන්න සෝදානමක් නැහැ කිව්වා. ඒ නිසා ආදා අපි ඉගෙන ගත්තේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ මහා වග්ගයේ සඳහන් වන චූල තණ්හා සංකය සූත්‍ර දේශනාව. මේ චූල සංතණ්හා සංකය සූත්‍ර දේශනා ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් සුව සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරා. අද අපේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ රෝහල හන්දිය හයිලෙවල් පාර හෝමාගම පදිංචි පොල්වත්තගේ ඉසුරා පෙරේරා මෙනවිය ප්‍රධාන පවුලේ සැදැහැති පින්වත් පිරිසයි. බලාපොරොත්තු වන්නේ දැනට රෝගාතුර වේ සිටින ඉසුරා පෙරේරා මෙනවියටත් ඒ වගේම දැඩි අසනීප තත්වයෙන් පසුවන හේනවත්ත මේගොඩ පදිංචි WG කුසමාවතී මෑණියන් වහන්සේට ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම ඒ වගේම මියගිය දෙමව්පියන් දෙදෙනා වන පොල්වත්තගේ ජේමිස් පෙරේරා පියාණන්ටත් පෝරගේ එමලින් පෙරේරා මෑණියන්ටත් එමෙන්ම මීට වසර දෙකකට පමණ පෙර මියගිය අරුණි මල්ලවාරච්චේ මහත්මියටත් උතුම් නිර්වාණ සුවයම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව. එවාගේ මේ පුණ්‍ය කර්මයේ සඳහා සහභාගී වී සිටින සියලු දෙනාගේම නමින් මියගිය දෙමව්පියන්ට සහෝදර සහෝදරියන් ආදී සියලු මියගිය ඥාති සමූහයාටත් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන අතර රටදැය සමයේ වෙනුවෙන් දිවිපිදු අභීත රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මනායක මාහිම්පාණන් වහන්සේ ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාවත් ඒ වගේම ධර්ම දේශනාව සිද්ධ කළ අපටත් ලක්වැසි ලෝවැසි හැම දිනාටම මේ ධර්මානුශාසනාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය තුළින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ නිර්වාණාභෝධයම ලැබේවා ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක් රක්කන්තු තං